සමහරු හිතගෙන හිටියොත් අමනුෂ්‍යය එයාගේ පස්සෙන් ඇවිල්ලා කරදර කරනවා කියලා. නිසින්නම් වා අනුනිසීදෙයි. ඉඳගෙන හිටියොත් අමනුෂ්‍යය එයා පස්සෙන් එනවා ඒ ළඟම ඉන්නවා කියලා කරදර කරනවා. ඊළඟට සයානවා සයානේ නිදාගන්න ගියොත් අමනුෂ්‍යය එයා ඇසුරු කරගෙනම කරදර කරනවා. ඒ වගේ අමනුෂ්‍යෙක් වදහිංසා කරනවා නම් සතරවරම් දිවියන්ට කියලා යක්ෂ සේනාධිපතිවරුන්ගේ උදව් උපකාර අරගෙන ඒ අයගෙන් ආරක්ෂා වෙන ක්‍රමයක් තමයි ආටානාටිය තියෙන්නේ. එතකොට අපිට පේනවා මේ වගේ මේ කරදර බාධා මේ මනුස්ස ලෝකේ හෝ කොහේ ඉපදුනත් ඉපදීමත් සමග දුක්ගහට එනවාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඉපදීමෙන් මිදෙන්නම මහන්සි ගන්න කියලා. ඒ නිසා පින්වතුනි රෝග පීඩා කියන ඒවා ලෙඩ රෝග කියන ඒවා අපි කාටත් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේක දේශනාවක පෙන්නා මහණෙනි කෙනෙක් හිතනවලු අපිට ඇති වෙනවනේ මේ තරුණ කාලේ ඇති වෙනවා ආරෝග්‍ය මඩේ කියලා. යොබ්බන මඩයක් එනවා. තරුණ මඩේ. ඊළඟට නිකන් ලෙඩක් දුකක් එහෙම නැතුව ටිකක් තරුණ කාලේ සවිශක්තිය එනකොට ඇතිවෙනවා ආරෝග්‍ය මඩ මම ලෙඩ වෙන්නේ මේ මේ මේ මිනිස්සු ලෙඩ වුණාට අපිට නම් ඒ ලෙඩ නෑ කියලා. එහෙම හිතෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් මේ වගේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක් දරාගෙන නවදොරකින් අසුචි වැගේ ඉන්න මේ කුණු කයක් දරාගත්ත කෙනෙක් හිතනවා නම් මම තරම් නිරෝගී කෙනෙක් නෑ. මම ලෙඩ වෙන්නේ නෑ කියලා හිතනවා නම් ඒ තරම් අඥානෙක් නෑ කිය. එතකොට අපිට පේනවා මේ රෝගවලට ගුහාවක් කියන මේ ශරීරය. එතකොට අපිට පේනවා බලන්න කොහේ හරි මොකක් හරි ලෙඩක් ආවොත් පැතිරීගෙන වසංගතයක් මේ ශරීරයට ඔබ පැතිරේ. ඉතින් ඒ නිසා සමාජලාට ස්කූල් කාලයකට ගියන් ලෙඩ ළඟ ගැවසුණත් සමාජලාට ආවට පස්සේ ලෙඩ. වෛරස් උනක් පැතිරලා ගියොත් ඒක හැදෙනවා. එතකොට මේ වගේ නොයේ සමහරලාවට මී යංගෙනුන් ලෙඩා වෙනවා මී උන කියන. එතකොට මේ ඕනම සතෙකුට මදුරුව කාලා මහලුක සතෙකුනේ ඩෙන්ගු වලින් කොච්චර මිනිස්සු මැරෙනවදනේ. එතකොට අර මදුරු තුඩටත් පුළුවන් මේ පොන්චි මදුරේකටත් පුළුවන් මේ මිනිහා මරලා දාන්න. එතකොට ඒ වගේ මේ ශරීරය කියන්නේ ලෙඩ රෝග වලට ගුහාවක්. අන්නේ නිසා පින්නතුනේ මේ රෝග පීඩාවට ලක් වෙච්ච ගිලන් අය මුල් කරගෙන කරන දේශනාවක් තමයි අද දවසේ අපිට තියෙන්නේ. ඒ වගේ මම හිතන්නේ විශේෂයෙන්ම මේ මටත් මොකක් හරි විශේෂම හේතුවක් නිසා තමයි අද මේ දේශනාවම හම්බුනේ. ඒකට හේතුව පෙරේදමන විවෘත කරා භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ගිලන් භික්ෂුන් වහන්සේලාට ප්‍රතිකාර කරන්න ආරාමයක් හදලා විවෘත කරා. අපේ අතිපූජනීය ධර්මාගම කුසල ධම්මනාහිමිපාණන් වහන්සේත් වැඩම කරා. ඉතින් මම කල්පනා කරේ විශේෂයෙන් මට හොරණ ප්‍රදේශේ ලැබුණ ඉඩම ආරාමය කාන්දුරන්ට හදන්න. මං කිව්වා මට නම් එපා. අන්තිමට මම කල්පනා කරා බොහෝ වික්ෂුන් වහන්සේලා ඉන්නවා දැන් අපි ගත්තාම පන්සල් වල ඉන්න හාමුදුරුවෝ ඉතින් දායකයෝ ඉන්නවා. සමිති සමාගම් තියෙන මොනවා හරි කීයක් හරි ඉතුරු කරගත්ත දෙයක් තියෙන්න පුළුවන් බේතක් ගන්න. කවුරු හරි වෛද්‍යවරයෙක් හරි අඳුර ගන්න පුළුවන්. නමුත් ලංකාවේ ඉන්න බොහෝ ස්වාමින් වහන්සේලා පිරිසක් ඒ භාවනා කරගෙන හුදකලා මුදල් පරිහරණය කරන්නේ නැති අය. සමහර ඉන්න පින්ඳ පාතේම ජීවත් වෙන. ওই මහ කලාවල් ආශ්‍රය කරගෙන භාවනා කරන ස්වාමින් වහන්සේලා ඉන්න බොහෝ පිරිසක්. එතකොට එවැනි ස්වාමින් වහන්සේලා ඉතින් මම හොය හොය ඇසුරු කරන පිරිසක් නෝ ලංගල කැලේ භාවනා කරන හාමුදුරුවෝ ඉන්නවා. සිරිපාදේ ඉන්නවා. ඒ තුන් දොළ ඉන්නවා. වගේ කලාවල් ආශ්‍රය කරගෙන භාවනා කරගෙන ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඉතින් මම කල්පනා කරා උන්වහන්සේලාට ලෙඩක් දුකක් හැදුනහම දැන් අපි ගමු හුදකලාවේ භාවනා කරගෙන කුටියක ඉන්න හාමුදුරු කෙනෙක් අසනීපයක් හැදිලා යනවා බේතක් ගන්න. ආයුර්වේද බේතක් ගන්න ගියත් දෙනවා මේ පත අට එකට හිඳින්න කියයි මේ කසාය උණු කරන්න කියයි මේ බේත් ටික හදාගන්න. උන්වහන්සේලාට බෙහෙත් හැලි හොයන්න විදියකුත් නැහැ බෙහෙත් වට්ටෝරු හොයන්න විදියකුත් නැහැ ඌ උණු කරන්න විදියකුත් නැහැ බෙහෙත් ටික කරගන්න කෙනෙකුත් නැහැ. ඔය තනියෙන් කුටියකට වෙලා පින්ඳ පාත කරගෙන ජීවත් වෙන මුදලක් පරිහරණයක් කරන්න නැති කෙනෙකුට බෙහෙත් ගන්න විදිහක් නැහැ. ඒ නිසා මම හොරම අංග සම්පූර්ණ ආරාමයක් ඉදි කරා කුටි කීපයක් සක්මන් මළු බුදුමැදුර දාන ශාලාව කුස්සිය සිවුරු පඳු ගහන පඳු මඩුවක් එක මේ සංකීර්ණෙම ඉදි කරලා ඒ වගේ ස්වාමීන් වහන්සේලා පිරිසක් රැස් කරලා පිරිවිද දවසේ තමයි ආරාම විවෘත කළ පූජා කරන්නේ. ඒත් එක්කම මම ඉතනේ දා මුල් ගලක් තිබ්බ පෙරේද අපි ගොඩ නැගිල්ලක් හදනවා ඒ ගොඩ නැගිල්ලේ යටපත්ව සම්පූර්ණයෙන්ම පංච කර්ම ප්‍රතිකාර කරත් භික්ෂුන් වහන්සේලාට නොමිලේ එතන වෛද්‍යවරු ගෙනල්ලා එතන බෙහෙත් හදන්න පංච කර්ම කරන්න බෙහෙත් උණු කරන්න බෙහෙත් සකස් කරන්න යටපත් උඩ ගිලන් කුටි හයක් වගේ හදනවා එක කුටියක භික්ෂුන් වහන්සේලා දෙනම බැගින් එතකොට අපිට හාමුදුරු 10 15 නමකට මේ වාසික වේතන වෛද්‍යවරු එතනටම ගෙන්නලා නොමිලේම ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන. ඒ නිසා මහ විශාල පින්කමකට දැන් දවස් දෙකක් ඇති මුල පුරලා මේ පින්කම ආරම්භ කරලා ආරාම පළවෙනි අදියර විවෘත කළ බණ්ඩ ස්වාමීන් වහන්සේලා 6 නමක් විතර ආරාම වැඩ ඉන්න. ඉතින් එතන ගිලන් භික්ෂූන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් අපි ආරම්භ කරා. ඉතින් ඒත් එක්කම තමයි මේ දේශනාවත් අද හම්බුනේ. ඉතින් විශේෂයෙන්ම අද අපට කරන්න තියෙන මේ දේශනාවේ සඳහන් වෙන්නේ මේක ගිලන් පුද්ගලයේ තුන් දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ කරන දේශනා. අංගුත්තර නිකාය තිකනිපාතේට අයිති දේශනා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකෙ ගිලනුන් තුන් දෙනෙක් බුදු ඇසින් දකිනවා. ඒ පුද්ගලයෝ තුන්දෙනා කවුද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා මහණෙනි මේ ලෝකේ එක ගිලන් පුද්ගලයෙක් ඉන්නවා ඒ කෙනාට ප්‍රත්‍ය ආහාර ලැබුණත් නොලැබුණත් සමහර ගිලන් භික්ෂුන් වහන්සේලාට සුදුසු ආහාර පාන තියෙනවා එතකොට ඒ කෙනාට සුදුසු ආහාර ලැබුණා හෝ නොලැබුණා වෙන්න පුළුවන් ඊළඟට බෙහෙත් ලෙඩේට අවශ්‍ය බෙහෙත් ලැබුණත් නොලැබුණත් හොඳ උපස්ථායකයෙක් ලැබුණත් නොලැබුණත් ඒ ආබාධයෙන් නැකිටින්නේ නැහැ කියනවා. ඒ කියන්නේ සනීප කරන්න බෑ. සමහරවිට කොච්චර හොඳ බෙහෙත් ටික ගෙනල්ලා දුන්නා. මොනතරම් ආදරෙන් ගෞරවයෙන් සැලකෙන උපස්ථායක කෙනෙක් ලැබුණා. ඊළඟට කොයිතරම් බෙහෙත් හේත් ලැබුණත් මොහොත ආහාර ලැබුණත් සමීප කරන්න බැරි රෝග තියෙනවා. කොහොමද ඉතින් මැරෙනවනේ? කොච්චර ලෙඩ සමහර කවදා හරි ලෙඩක් හැදෙනවා හොඳ කරන්න බැරි. හොඳ කරගෙන හොඳ කරගෙන සනීප කර කර යන්න පුළුවන්. හැබැයි කවදාම හොඳ කරන්න බැරි ලෙඩක් හැදියා තමයි මරිලා. ඒ නිසා සමහර ලෙඩ තියෙනවා. දැන් අපි ගමු කෙනෙකුට දරුණු පිළිකාවක් හැදෙනවා කියන්නේ. එතකොට අපි හොඳම වෛද්‍යවරු ළඟට එක්ක යනවා. සමහර වෙලාවට හොඳම බෙහෙත් හේත් ගෙනහලා දෙනවා. ඊළඟට හොඳ උපස්ථායකයෙක් ඉඳලා හැම වෙලේම සලකනවා. හැබැයි ඒ ලෙඩේට බේතක් නැති වෙන්න පුළුවන්. සමීප කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ සුව කරන්න බැරි රෝග පීඩාවකින් හැදෙන අය ඉන්නවා කියන බුදු වැසින් දකින්නවා කියන බුදුරජාණන් වහන්සේ පෙන්න පත්‍ය ආහාර පාන ලැබුණත් නොලැබුණත් හොඳ උපස්ථායකයෙක් ලැබුණත් නොලැබුණත් බෙහෙත් හේත් ලැබුණත් නොලැබුණත් ආබාධයකින් සුවපත් වෙන්නේ නැති රෝගක් තියෙනවා කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දකින්නවා සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ අතර හොඳ ආහාර පාන ලැබුණොත් නත් නොලැබුණා ඊළඟට ප්‍රත්‍යෝ බෙහෙත් ලැබුණත් නොලැබුණත් උපස්ථායකෙක් ලැබුණත් නොලැබුණත් සුවපත් වෙන රෝග තියෙනවා කියන. ඒ සමහර ලෙඩ තියෙනවා ඒ රෝගේ සමහර වෙලාවට යාට අපි ගමු සමහර ලාවට මේ ලෙඩක් හැදුනාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට හරියන බෙහෙත් හේත් ටික ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඊළඟට සමහර වෙලාවට උපස්ථායකයෙක් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඊළඟට අවශ්‍ය ආහාර පාන නිදේට අවශ්‍ය ආහාර පාන ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි මේ රෝගේ ටික දවසක් තිබිලා සනීප වෙනවා. සමහර ඉන්නන බේතක් නැතත් ඔය දුක විඳලා විඳලා කාලයක් ගිහින් සනීප වෙනවා. එහෙමත් වෙන ඇඟෙන්න ප්‍රතිශක්තිය හැදිලා වෙනවා. බේතක් වැටිලත් නෙමෙයි. හැබැයි සනීප වෙනවා. දැන් බලන්න සාමාන්‍ය ලෙඩක් ඔය හිඟන මිනිස්සු බලන්නේ අසනීප හැදෙනවා. ඔහේ වේවුල වේවුල වේවුල සමහර බැරිලා නෑ සමහර හොඳ වෙන අයත් ඉන්නවා. හරියට කන්නත් නෑ. දේපිත් නෑ. සලකන්න කෙනෙකුත් නෑ. හැබැයි සනීපත් උන. එහෙම රෝගක් තියෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි මේ ලෝකේ යම් කිසි කෙනෙකුට ප්‍රත්‍ය ආහාර පාන ලැබිලා ඊළඟට බෙහෙත් හේත් මනාව ලැබිලා නිසි උපස්ථායකයෙක් ලැබිලා ආබාධයකින් නැගී සිටිනවද අන්නේ අය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්නේ වගේ සෝපත් කරගන්න පුළුවන් අය වෙනුවෙන් තමයි කියන බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා දහම් දේශනකොට ගිලන් භික්ෂුන් වහන්සේලා සඳහා සප්පාය ආහාර පාන ගැන දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගිලන් භික්ෂූන්ට සුදුසු ආහාර පාන ගැන දේශනා කරා. ඒ කියන්නේ මේ වගේ. දැන් අපි ගත්තාම ධර්මයේ තියෙනවා ගිලන් භික්ෂුන් වහන්සේලා ඉන්නවා සාමාන්‍ය හාමුදුරු කෙනෙකුට විනේ දායකයන්ට කියලා මේ මට අර වෑංජනේ ගේන්න මට අර මේ ටික හදාගෙන ඉන්නේ මම අරකට ආසයි කියලා එහෙම කියලා ගෙන්න ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන පින්ඳ පාත යනකොට Tamanට ලැබෙන දේ වලදනවා. එක්කෝ දායකයෝ ගෙනල්ලා දෙන්නේ යමක්ද ඒ දේ වලදනවා මිසක් කියලා මට අරක ගේන්නේ නැහැ මේක ගේන්නේ නැහැ කියලා එහෙම ගෙන්න ගන්න බෑ. හැබැයි ගිලන් වෙච්ච කෙනෙකුට අවස්ථාවක් දෙනවා. ඒකට කියන්නේ ප්‍රණීත භෝජන ශික්ෂාපදය කියලා තියෙන විනය. ඒකේ තියෙන ගිලන් භික්ෂුවකට පුළුවන්කම තියෙනවා සුදුසු දිට්ඨි සම්පන්න සද්ධාවන්ත ශ්‍රාවකෙක් ලවා. ඒ කියන්නේ ඒක කියන්න කියන්නේ කාටද? සද්ධාවන්ත කෙනෙකුට. ධර්මයේ පිහිටපු කෙනෙකුට. මොකද එයා කලකිරෙන්නේ සමහර කෙනෙක් මේ බෙහෙතකට ලෙඩේට අවශ්‍ය මොනවා හරි හදාගෙන ඉන්න කීවත් බැන බැන යන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව සද්ධාවන්ත, දිට්ඨි සම්පන්න සද්ධාවන්ත කෙනෙකුට කියලා අවශ්‍ය ආහාර පාන තියෙනවා මේ දැන් සමහර වෙලාවට මොනවා හරි ව්‍යංජනයක් තියෙන්න පුළුවන් ඒක කෑවට පස්සේ ලිදේ දෙගුණ තෙගුණ වෙනවා. වෛද්‍යවරු කියනවා මේව කන්න එපා මේව කන්න එපා මේව කන්න එපා කෑවොත් ලිදේ වැඩි වෙනවා. හැබැයි හම්බෙන්නෙම පින්න පාති ගියාම ඒවා. එවැනි අවස්ථාවක සද්ධාවන්ත කෙනෙක් හිටියොත් කියලා හදාගන්න පුළුවන් කිය. මට මේ වගේ අසනීපයක් තියෙනවා ඒ නිසා මේ මේ ව්‍යංජන සුදුසු නැහැ. පුළුවන් නම් මට මේ වගේ ව්‍යංජනයක් හදලා දෙන්න කියලා කියලා හදාගන්න අවසර දෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්න ඒ වගේ සුවපත් වෙන්න පුළුවන් ආබාධ ඇති අය වෙනුවෙන් තමයි කියන බුදුරජාණන් වහන්සේ ගිලන් භික්ෂුන් වහන්සේලා සඳහා ගිලන් මේ ආහාර පාන විශේෂයෙන්ම ඒ අයට කියලා හදාගෙන වළඳන්න පුළුවන් ගිලන් ආහාර පාන ගැන අනුදැන වදාරලා තියෙනවා. ඊළඟට මේ වගේ ගිලන් අයගේ සුවපත්භාවයේ පිණිසමයි කියන ගිලන් බෙහෙත් අනුදැන වදාරලා තියෙනවා. පින්වතුනි විනය පිටකේ තියෙනවා ඔය චුල්ලවර්ග පාළියේ තියෙන බේසජ්ජක්ඛන්දකේ කියලා වෙනම කොටසක්. ඒකේ තියෙන බුදුරජාණන් වහන්සේ නියම කරපු බෙහෙත් වට්ටෝරු. ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි මට මේ අසනීප තියෙනවා. මට මේ වගේ අසනීපයක් කෙනෙකු ආහාර දිගන්න මට බඩේ අමාරුවක් තියෙනවා. මට මේ වගේ විරේකයක් කරගන්න. බුදුරජාණන් වහන්සේ බෙහෙත් කියනවා. ඒ තියෙන බෙහෙත් වට්ටෝරු ටික වෙනම විනය කොටසක් තියෙන බේසජ්ජක් ඛණ්ඩකය කියලා බෙහෙත්. එතකොට බුදුරජාණන් වහන්සේ බෙහෙත් තරම් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේටත් හිටියා පෙරම් පුරාගෙන ආපු කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු වෛද්‍යවරු ජීවක වේද මහත්තයා. බුදු කෙනෙකුට අපෝපස්ථාන කරන්නම පෙරම් පුරපු කෙනෙක්. එතකොට දැන් සමහරව ඉන්නෝනේ අසනීපයක් හැදුනාම මේ උඩට බේත් ගන්න ඕනේ. අපි මේ ධර්මයේ පිහිටලා ඉන්නවා නම් මොන බේත්ද? එහෙම එකක් නෑ. දැන් උණක් හැදුනහම පිළිච්ච කියලා හරියනවද? එහෙම හරියන්නේ නෑ. බඩේ අමාරුවකට මේ ධම්මචක්ක කියලා හරියනවද? එහෙම හරියන්නේ ඒකට බේතක් ගන්න ඕනේ. ඒ නිසා ඒ ලෙඩේට අවශ්‍ය බෙහෙත් හේත් බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා තියෙනවා. ඒ ඒ ගිලන් වුණාම ඊට අවශ්‍ය බෙහෙත් හේත් ගන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ගිලන්ට ඕතන් කිරීම ගැන අනුදැනව දාලා තියෙන්නේ අන්න ඒ නිසාමයි කියලා. ගිලන් වලට උපස්ථාන කරන්න. පින්වතුනි අපි අහලා තියෙනවා විසාකාව ගැන අහලා තියෙනවා. බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා විසාකාව බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට දාණයට විසාකාවගේ නිවසට ආරාධනා කරා. එදා සතර මහා දිවයිනටම මහ විශාල වර්ෂාවක් ඇදහැලිච්ච දවසක්. ඉතින් විසාකාව දැන් දාණය පිළියෙල කරලා උදේ කල්පනා කරනවා අනේ බුදුරජාණන් වහන්සේ වඩින්නේ කොහොමද? 500ක් සංඝ පිරිස කොහොමද වඩින්නේ මේ මහා වර්ෂාව එක දිගට වහිනවා. වැස්සෙන් නොතිමී මේ සංඝ පිරිස වඩම්වන්නේ කොහොමද කියලා හිතන. එහෙම හිත හිතා පසුතැවිතව ඉන්නකොට ඈතින් පේනවා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයා වඩිනවා වැහි බිඳුවකින්වත් පීඩාවටපත් නොවි වැස්ස දෙපසට ඇදහැලෙනවා කියලා. ඒ වගේම ධර්මයේ තියෙන බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරපු දවසේ විශාලා මහනුවර තුම්බිය දුරු කරන්න වැඩම කරලා නගරයේ සිරිපතුල තියෙනකොටම පිනිවැස්සක් පොදවැස්සක් මේ වගේ මල් වැස්සක් මේ විදිහේ වැසි හතක් ඇදහැලුණා කියලා. විශාල වැසි හතක් වෙන වෙනම ඇදහැලුණා. එක වැස්සෙක් වැහි බිඳුවකින්වත් බුද්ධත් ප්‍රමුඛ සංඝ පිරිස නොතෙමි දෙපසට වැසි ඇදහැලුණා කියලා. ඒ වගේ විසාකාවගේ නිවසට වැස්සෙන් නොතෙමි බුද්ධත් ප්‍රමුඛ සංඝයා එදා වැඩියා. එදා බුද්ධත් ප්‍රමුඛ සංඝයාටම දානීය පූජා කරලා විසාකාව ඉල්ලීමක් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට වර අටක් ඕන කියලා. බුදුරජාණන් වහන්සේ අහන විසාකා මොනවද ඔබ ඉල්ලන ඉල්ලීමට? ස්වාමීනි පළවෙනි ඉල්ලීම තමයි කිය මේ සවැත් නුවරට වඩින ආගන්තුක භික්ෂුන් වහන්සේලාට මේ සවැත් නුවර පින්දපාත යන්න ඕන ප්‍රදේශ නොයන්න ඕන ප්‍රදේශ ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා දින කීපයක් යනකම් මේ සවැත් නුවර ගැන අවබෝධයක් ඇති වෙන තාක්කල් ආගන්තුක භික්ෂුන්ට දන් දෙන්න මට අවස්ථාව ඕන කියලා. ඊළඟ ඉල්ලීම තමයි තෝ සරත් නුවරින් චාරිකාව වඩින භික්ෂූන් ඉන්නවා. එයාට කියන ගමික භික්ෂූ. දැන් දුර ඈත ගමනක් යන්න පෙර පින්ඩපාතේ ගිහිල්ලා දාන ටිකක් හොයාගෙන පින්ඩපාත ගිහිල්ලා ඉවර වෙලා ගමන යන්න හිටියොත් ගමන ය아가න්න වෙලාව පරක් ඒ නිසා ගමික භික්ෂූන්ට දන් දෙන්න මට අවස්ථාව ඕන තුන්වෙනි ඉල්ලීම තමයි තථාගතයන් වහන්සේ කැඳ දානි ආනිසංස 10ක් දේශනා කරා ඒ නිසා මුළු සවැත් නුවරම ඉන්න භික්ෂූන්ටත් භික්ෂුණීන්ටත් කැඳදාන දෙන්න මට අවස්ථාව ඕන කියලා. ඊළඟ ඉල්ලීම තමයි සවැත් නුවරේ ඉන්න ගිලන් භික්ෂූන් වහන්සේලාට සුදුසු ආහාර තියෙන නුසුදුසු ආහාර තියෙන. ඒ නිසා ඒවා හොයලා බලලා ගිලන් භික්ෂූන්ට දන් දෙන්න මට අවස්ථාව ඕන කියලා. ඊළඟට විසාකාව කියන ස්වාමීන් ගිලම් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය බෙහෙත් හේත්තිය. ඒ නිසා ඒ අවශ්‍ය බෙහෙත් හේත් හොයා බලලා මුළු සවැත්නුවරම ඉන්න ගිලන් භික්ෂූන්ට බෙහෙත් හේ පූජා කරන්න මට අවස්ථාව නැති. ඊළඟට විසාකාවතුන ස්වාමීන් ඒ විතරක් නෙමෙයි සවැත්නුවරේ ඉන්න භික්ෂු මේ ගිලන් භික්ෂූන්ට උපස්ථාන කරබයි. ඒ වගේ උපස්ථායක ස්වාමීන් වහන්සේලා පින්නපාත ගිහිල්ලා දාන ටික හොයාගෙන ඇවිල්ලා භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන්න හිටියේ තරහාඳුල නිකම්ම ලෙඩේ වැඩි වෙලාය. අයි දැන් මේ පින්නපාත ගිහිල්ලා පය ගානක් මේ කෙනෙක් නෑ දාන ටික හොයන්න ගිහින්. ඒ නිසා ගිලන් භික්ෂූන්ට උපස්ථාන කරන එකත් දන් දෙන්න මට අවස්ථාව ඕන එහෙම කියලා ඊළඟ ඉල්ලීම ඉල්ලනවා සවැත් නුවර ඉන්න සියලු සංඝයාට දැසිසලු පූජා කරන්න. සියලු භික්ෂුණීන්ට දියසලු පූජා කරන්නත් මට අවසර ඕන ඔය කරුණ අට අවසර ඉල්ලුවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහන විසාකාව ඔබ මොනව අපේක්ෂාවෙන් බහුව ඒ වගේ කරුණු අටක් ඉන්නවා. එතකොට විසාකාව වැඩගෙන කියන අනේ ස්වාමීනි මට තියෙන එකම අරමුණයි කිව්වා. මගේ මේ සිව්පස දාණය ලැබෙන මගේ මේ බෙහෙත් හේත් පිළිගන්න මේ භික්ෂුන් වහන්සේලා සීලෙන් වැඩිත්වා සමාධියෙන් වැඩිත්වා ප්‍රඥාවෙන් වැඩිත්වා මේ භික්ෂුන් වහන්සේලා මගේ සිව්පස දානේ පිළි අරගෙන ආයුෂයෙන් වැඩිත්වා වර්ණයෙන් වැඩිත්වා සැපයෙන් වැඩිත්වා බලයෙන් වැඩිත්වා උතුම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵල ලබාගෙන උතුම් නිවනටමපත් වේවා කියන ප්‍රාර්ථනෙන් තමයි මම මේ ඉල්ලීම ඉල්ලන්නේ එහෙම කියලා විසාකාව කියනවා ස්වාමීනි සමහර දවස්වලට මම සවැත් නුවර ධම් සභා මණ්ඩපයට ගිහිල්ලා බණහන්න සූදානම් වෙනකොට ඈත පළාත් වලින් එන ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අසවල් භික්ෂුව අපවත් වුණා කොහෙද ඉපදුනේ අසවල් ආරාමයේ හිටියේ අසවල් භික්ෂුවත් අපවත් වුණා කොහෙද ඉපදුනේ කියලා අහනවා එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ භික්ෂුන් වහන්සේලා අපවත් වුණා නෙවෙයි පිරිනිවන් පෑවා කියලා. එතකොට මම ඒ ආයත ලම් වෙලා අහනවා කියනවා ඔය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන ස්වාමීන් වහන්සේලා මේ සවැත් නුවරටම වැඩියද කියලා. එතකොට කියනවා විසාකාව එක වතාවක් නෙමෙයි ওই ස්වාමීන් වහන්සේලා දෙතුන් වතාව මේ සවැත් නුවරට වැඩම කරපු අය. ස්වාමීනි එතකොට මට පුදුම සතුටක් ඇති වෙනවා අනේ සාදු අනේ සාදු එහෙමනම් ඒ පිරිනිවන් පාපු ස්වාමීන් වහන්සේලා ඒ කාන්තෙන් මගේ ආගන්තුක දානයක් හරි වළඳන්න ඇති එක්ක මගේ ධනික දානයක් හරි පිළි අරගෙන ඇත. එක්ක මගේ බෙහෙත් හියක් හරි පිළි අරගෙන ඇත. එක්ක මගේ ගිලන් දානයක් හරි වළඳලා ඇත. අඩු ගානේ මගේ කැඳ දානේ හරි වළඳන්නේ නැත. එක්ක මගේ දිය සලුවක් වැසි සලුවක් හරි පිළිගන්නේ නැති කියලා හිතනකොට මගේ හිත ප්‍රීතියෙන් කුල්මත් වෙනවා ඒ ප්‍රීතිය ඇති වෙනකොට මගේ කය සැහැල්ලු වෙලා පස්සද්ධිය ඇති වෙනවා කය සැහැල්ලු වෙනකොට මගේ හිත එකඟ වෙලා සමාධියට එනවා ඒ කියන්නේ තමන් කරපු පින සිහි කරව හිත සමාධිපත් කරන්න පුළුවන්. ඒකට කියන්නේ ත්‍යාගානුස්සති භාවනාව. එතකොට තමන් කරන පින සිහි කරලා ඇති වෙන සමාධිය තුළදී මට සතර සතිපට්ඨාන වැඩෙනවා කිය. මා තුළ සතර සම්‍යක්පදාන වීරිය සතර යෝධිපාද පංචේන්ද්‍රිය පංච බල සප්තබොජ්ජංග වැඩෙනවා. මට මේ බෝධිපාක්ෂික ධර්ම බදාගෙන උතුම් නිවනටම යන්න උපකාර වෙනවා කිය. අන්න ඒ නිසයි කිය මෙය ඉල්ලීමට ඉල්ලත්. එතකොට බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් බුදු මුවින් සාදුකාර දුන්නා. සාදුකාර දීලා බුදුරජාණන් වහන්සේ වදාළ සාදු සාදු සාදු විසාකාව මගේ බුද්ධ ශාසනය තුල දම් පින්කම් වල යෙදෙන සියලු දෙනා මේ විසාකාවම ආදර්ශයට අරගෙන පින්කම් කරත්වා කියලා බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. එතකොට අපිට පේනවා මේ ගිලම් භික්ෂුන් වහන්සේලාට බෙහෙත් හේත් පූජා කිරීම, ගිලම් භික්ෂුන් වහන්සේලාට අපෝපස්ථාන කිරීම, ගිලම් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය ආහාර පාන පූජා කිරීම මොනතරම් විශාල පිනක්ද එතකොට බුදුරජාණන් වහන්සේ මේ උපමාව අරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි ඒ වගේම පුද්ගලයේ තුන් දෙනෙක් බුදු ඇසින් දකිනවා කියන. ඒ තමයි මේ ලෝකෙ පුද්ගලයේ තුන් දෙනෙක් ඉන්නවා කියනවා. සමහර කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දකින්න ලැබිලත් නැහැ. ලැබුණා හෝ නොලැබුණා හෝ බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබුණා හෝ නොලැබුණා හෝ එයා කවදාවත් යහපත් මාර්ගයකට නම් එන්නේ නැහැ කියන. එහෙම පුද්ගලයෙක් ලෝකේ ඉන්නවා. එතකොට මේ කියන්නේ තවත් පුද්ගලෙ තුන් දෙනෙක් ගැන. ඒ කියන්නේ සමහරු ඉන්නවා මේ බුදුහාමුදුරන්ව දැක්කත් එකයි නැතත් එකයි. බණ ඇහුණත් එකයි නැතත් කවදාවත් මොන ක්‍රමෙන්වත් හදන්න බෑ. දැන් බලන්න සමහරු කියන්නේ බුදුහාමුදුරුවෝ කියත් මං අහන්නේ නැහැ කියන. ඒ වගේ පඬිතුත් ඉන්නවනේ. අන්නේ જાතිව මහරු ඉන්නවා. දැන් ජේතවනා අර වේළුවනාරාමේ තිහාපත් හිටපු චුන්ද සූකදී. කොච්චර බුදුරජාණන් වහන්සේ දකින්නේ නැද්ද? සමහර ලාවට ඒ බුදු බණ කියනවත් ඇහිලත් ඇතිනේ. හැබැයි කවදාවත් හැදුන්නේ අන්න ඒ වගේ පුද්ගලයෙක් ලෝකේ ඉන්නවා. කොච්චර බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ ලැබුණත්, බණ ඇහුණත් හැදෙන්නේ නැති පුද්ගලයෝ ඉන්නවා. කවදාවත් නිවන් මාර්ගට යන්නේ අපාය පැත්තට, සංසාරේ තමයි අකුසලේ තමයි යදිලා. එහෙම පුද්ගලයෙක් ලෝකේ ඉන්නවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන නමුත් මහණෙනි මේ ලෝකේ තවත් පුද්ගලයෙක් ඉන්නවා තථාගතයන් වහන්සේ දක්නට ලැබුණත් නොලැබුණත් ධර්ම විනය අහන්න ලැබුණත් නොලැබුණත් මේ ලෝකේ පුද්ගලයෝ සමහර පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා පෙර කරපු පිනෙන් කුසල මාර්ගයටම යොමු වෙනවා කියලා. සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ වගේ. දැන් ඒ අයට සමානලාට බුදුරජාන් වහන්සේ S2 කින් දැකලා නැහැ. හරියට ධර්මයක් ඇහිලත් නැහැ. හැබැයි හොයනවා. මොකද්ද යහපත් දේ? මොකද්ද අයහපත් දේ? මේ දේ කරොත් වැරදි නේද? මේක කරොත් අකුසලයක් නේද? මේක හොඳ නෑ නේද? මේක පවක් නේද? එහෙම හොය හොයා මාර්ගයේ හොය හොයා මාර්ගේ ගමන් කරනවා. ඒ අයට හරි ධර්මයක් හම්බෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි යහපත් ජීවිත ගත කරනවා. සීලවන්ත ජීවිත ගත කරනවා. කාටවත් කරදරයක් කරන්නේ නැහැ, හිංසාවක් කරන්නේ නැහැ. ගුණහපත් ජීවිත ගත කරන අය බුදු ඇසින් දකින්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අන්නේ අය අතර යම්කිසි පුද්ගලයෙකුට තථාගත දර්ශනය ලැබුණොත් තථාගතයන් වහන්සේ දෙසූ ධර්මය අහන්න ලැබුණොත් ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම ධර්ම මාර්ගය දියුණු කරගෙන ධර්මාවබෝධය කරා යනවා. අන්නේ අය වෙනුවෙන් තමයි කියනවා තථාගත ධර්මයේ දේශනා කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා අන්නේ වගේ ධර්මය ඇහෙනකොට පින මතුවෙන පුද්ගලයෝ ඉන්නවා අන්නේ අය අරමුණු කරගෙනයි කියනවා ධර්ම ප්‍රචාරයේදී යුත්තේ අන්නේ නිසා ගම් නියම් ගම් පුරා වැඩම කරමින් මහණෙනි එවැනි පුද්ගලයන් අරමුණු කරගෙනම ධර්ම දේශනා කරන සීක්වා කිය. ඒ කියන්නේ මේ වගේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පස්වෙනි සතියේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරා මේ ධර්මේ නම් පරම ගහම්බීරයි. හැබැයි මේ වගේ ගහම්බීර ගැඹුරු ධර්මයක් දේශනා කරන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට විතරක් වෙහෙසක් ඇති වෙයි. මේ මිනිස්සු කෙලෙස් වලමයි ජීවත් වෙන්නේ. මේ මිනිස්සු මේ ගැඹුරු ධර්මය අවබෝධ කරගනීවි දෝ කියලා සැකයක් ඇති එහෙම සැකයේ හිතක් බුදුරජාණන් වහන්සේගේ හිතේ පුංචි පසුබෑමක් එනකොටම සාම්පති මහා බ්‍රහ්ම දෙවියෝ පෙනී ඉඳලා වැඳගෙන කියනවා නිදුකානන් වහන්සේ දහම් දෙසන සේක්වා සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරන්න උකට ලියුනොත් මේ ලෝකේම නැසී ආවි වෙනසී ආවි දහම් දෙසන සීක්වා කියලා ආරාධනා අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බැලුවා කාටද මන් දහම් දෙසන්නේ බලනකොට ලෝකෙ දැක්කේ නෙළුම් මිලක් වගේ කියන. සමහර පොහොට්ටු තියෙන උඩට මතු වෙලා තියෙන. හිරුරැස් වැටිච්ච ගමන් විකසිත අන්න ඒ වගේ පින්වන්ත අය ඉන්නවා ධර්මය ඇහුනොත් සැනින් අවබෝධ කරගන්න. ඒ අයට අහන්න නොලැබුණොත් පිළිහිලා යනවා. අන්න ඒ නිසා අස්සෝනතෝ ධම්මස්ස පරිහායත් මේ ධර්මය අහන්න නොලැබුණොත් පිළිහෙනවා. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාකාරෝ ධර්මය අවබෝධ කරන අය ඉන්නවා. ඒ අයට අන්න අය වෙනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ උදානයක් පළ කරා අපාරුතා ද්වේෂං අමතස්ස ධාරා යෝ සෝතවන්තෝ පමුජ්ජස්ස සද්දා ඔන්න බුදු කෙනෙක් ආයමත් ලෝකයට පහළ වෙලා අමෘත වූ නිවන් මඟ අවබෝධ කරගෙන ඒ අමෘතේ ලෝකයට දේශනා කරනවා සද්ධාව ඇත්තෝ දසවන් යොමු කරගෙන ඒ ධර්මයේම අසත්වා කියලා උදානයක් පළ කරා. එතකොට බලන්න ඒ වගේ ධර්මය අහන්න නොලැබුණොත් පිරිහෙනයි. අන්නේ අය වෙනුවෙන් තමයි කියනවා බුදුවරු පහළ වෙලා ගම්නියම් ගම්පුරා වැඩම කරමින් අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරත්. ඒ නිසා ඒ ධර්මයේ තුල තියෙනවා අනුත්තරෝ පුරිස ධම්ම සාරතී කියන බලය. ඒකට කියනවා ආදි අනුශාසනා ප්‍රාතිහාරය. අනුශාසනාව දැන් අදටත් දැන් අපි අදටත් මේ බණ අහන්නේ, සීල දකින්නේ, ගුණ ධර්ම පුරන්නේ, පින්කම් කරන්නේ, බණ භාවනා කරන්නේ, නිවන් මාගේ හැසිරෙන්නේ ඒ ධර්මයේ පොත්වලින් හරි කියවලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන අනුත්තර පුරිස ධම්ම සාරති ගුණය තුල තමයි අදත් අපි මේ දමණය වෙලයි. අන්න ඒ නිසා ඒ ධර්මයේ ඇහිණොත් අවබෝධ කරගන්න අය ලෝකෙ පහළ වෙලා අන්න ඒ අය වෙනුවෙන් දහම් දෙසිය යුතුයි අන්න ඒ වගේ තමයි ගිලනුන් අතරත් ඉන්නවා කියනවා හොඳ බෙහෙත් හේත් හම්බුනොත් හොඳ උපස්ථායකයෙක් ලැබුණොත් අවශ්‍ය ආහාර පාන ලැබුණොත් සනීප වෙනයි සුවපත් වෙනයි ඉන්නවා අන්නේ අය වෙනුවෙන් බෙහෙත් හේත් කළ යුතුයි කියනවා. ගිලන් අය වෙනුවෙන් අවශ්‍ය ආහාර පාන ලබා දිය යුතුයි කියනවා. ඒ අයට අපෝපස්ථාන කරලා ඒ අය සුවපත් කරගන්න මහන්සි ගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසන් කරා. ඉතින් එහෙමනම් පින්වතුනි මේ දේශනාවෙන් අපේ ජීවිතයට කරුණු රසක් ඇතුළත් වෙනවා. ඒ නිසා තමයි වටපිටාවේ පරිසරයත් එක්කම කරුණු රසක් දේශනා කරේ. ඉතින් ඒ නිසා බුදු කෙනෙකුට කරන අපෝපස්ථානයක් අදත් අපිට යම් ගිලණෙකුට අපෝපස්ථාන කරනවා නම් අපි හිතන්න ඕන මේක බුද්ධෝපස්ථානයක් හා සමානයි කියන කාරණය. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අදටත් අපිට ඒ ධර්මයේ ඇහුවොත් හැසිරුණොත් දිනු කරගත්තොත් අදටත් ධර්මයේ කරා යන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ ටික මතක තියාගමු. මේ ධර්ම ශ්‍රවණයෙන් දැස් කරගත්ත සියලුම පින අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. මුලින්ම විශේෂයෙන් මේ පින්වතුන් සඳහන් කරලා තියෙනවා පින් අනුමෝදන් කිරීම පිණිස මෛත්‍රී බෝසතාණන් වහන්සේට ඒ වගේම ගටිකාර දෙවියන් සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් සත්ව දෙවියන් මෙන්න ප්‍රජාපති වරුණ ඊසාන කියන සතරවරම් දෙවියන් ඇතුළු ඒ සියලුම සතරවරම් දෙවියන්ටත් ඒ ප්‍රධාන දේවතාවරුන්ටත් සෙන්පති දේවතාවරුන්ටත් ඒ වගේම සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය කියන දේව මණ්ඩලයටත් මහා කාල නාගරාජයා ප්‍රමුඛ සියලුම නාලව නාගයන්ට නාගයෝ කියන්නේ බොහොම ශ්‍රද්ධාවන්ත පිරිසක් හැටියට ධර්මයේ පෙන්වනවා. ඒ නිසා මේ නාග ලෝකේ නාගයන් කියන්නේ ධාතුන් වහන්සේලාට පුදුම ශ්‍රද්ධාවෙන් වැඳුම් පිදුම් කරන පිරිසක්. ඉතින් මේ නාග ලෝකේ නාගයන් ඇතුළු සියලු භූමාතු දෙවියන්ගේ පටන් අකනිතා බමලෝ දක්වා සියලු දේව බමුණු මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුර වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් දෙමු. ඒ වගේම අද දායකත්වයේ දරන්නේ රමණී වෛද්‍ය රත්න මහත්මිය, ඒ වගේම නිමල වෛද්‍ය රත්න මහතා. මේ අයගේ අරමුණු අතර තියෙන්නේ තමන් නමෙන් මිය පරලෝකීය ආනන්ද අබේසූරිය, ඒ වගේම විනී වෛද්‍ය රත්න කියන පියවරු දෙදෙනාට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම මියගිය පවුලේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. එහෙමනම් මේ නම් සඳහන් කරපු ඥාතීන් වගේම වර්ග પરම්පරාගත මිය පරලෝකයේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා වහවහ සසර දුකින් අත මිදේවා පරලෝක ජීවිත සපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම කර්ලි අබේසූරිය නලින් වෛද්‍යරත්න කියන ඒ මෑණිවරුන්ට සිත ප්‍රාර්ථනා කිරීමත් සියලුම පවුලේ සමාජිකයන්ට නෑදෑයන්ට හිතමිත්‍රාදීන්ට මේ ගෞතම බුදු ශාසනයේදීම උතුම් ධර්මාවබෝධයේ පිණිසම සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණයම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ඔබට සිහිපත් කරන්නට ඕනේ අපි විසින් ලංකාව පුරා කරන භාවනා වැඩසටහන් අතර මාර්තු දෙවනි ඉරිදා බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ භාවනා වැඩසටහනක් පැවැත්වෙන මාසික භාවනා වැඩසටහන් අතර ඊළඟ භාවනා වැඩසටහන මාර්තු 2 ඉරිදා දවසේ දවස පුරා බෞද්ධ මහා සම්මේලන ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ඔබ සියලු දෙනාට අපි ආරාධනා කරන සුදු අතින් සැරසිලා උදෑසන 8:00 ඉඳන් හවස 3 වෙනකම් දවස පුරා පැවැත්වෙන මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා මේ වැඩසටහන ගැන තොරතුරු දැනගන්න පුළුවන් ඔබට වැඩසටහන අවසානයේ දුරකථන අංක ඔස්සේ ඒ නිසා ඔබ හැම දිනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් දායකත්වයේ දරු මේ පින්වතුන් ඇතුළු සියලු දිනාටමත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම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 සාධෝ සාධෝ සාධෝ පින්වත්නි ඔබ අප සියලු දෙනාම සදහසිතින් එකතු පහදු වෙලා උතුම් වූ සජීව සූත්‍ර ධර්ම දේශනාවයි මෙලෙසින් ශ්‍රවණය කරන්නට යෙදුනේ මේ ධර්ම දේශනාව අප සියලු දෙනා කෙරෙහිම කරුණා පෙරදරිව පවත්වා වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ හට පරිස්කාර පූජා කරන්නට මා ඇරයුම් කරනවා මෙහි සපමිනි දායකත්වයේ දරා කටයුතු කරන සදැහැති පිරිසට පින්වත්නි ධර්මදේශනාව අවසානයේදී ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ පැවසු පරිද්දෙන් මාර්තු දෙවන ඉරිදා උදෑසන 8:30 සිට සවස 3 දක්වා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙහෙවන සදහම් වැඩසටහන පැවැත්වෙනවා. ඒ පිළිබඳ විමසීම් සඳහා මතන්න 0115යි 753යි 987 කියන දුරකථන අංකයට හෝ 0115යි 245යි 255 කියන දුරකථන අංකයට. ඉතින් මේ දුරකථන අංක දෙකට ඇමතීමෙන් ඔබට පුළුවන් ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැන කියා ගන්නට මාර්තු 2 වෙනිදා පැවැත්වෙන සදහම් වැඩසටහනට ඔබටත් පුළුවන් සහ සම්බන්ධ වන්නට. පින්වත්නි, ඒ මතක් කිරීමත් සමගින් අද දවසේදී මේ ධර්මදේශනය පවත්වා වදාළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රයන් වහන්සේ හට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සූත්‍ර ධර්මදේශනාව සජීව වැඩසටහන මෙතකින් අවසන් වනවා. ඔබ සැමට තෙරුවන් සරණ වේවා.